අපේ හිත කලබල වෙන වෙලාවල් තියෙනවා. හිත කලබල වෙච්ච වෙලාවට හිත ගල් ගහනවා. මොනවත් හිතට හිතා ගන්න බෑ. ඒක මට විතරක් වෙන දෙයක් නෙවෙයි. ඔබ හැමෝටම අප හැමෝටම ජීවත් වෙන හැම මිනිසෙකුටම නිතරම වෙන දේවල්. මොකද හිත මම කියන භෞතිකයට අනුව හැසිරෙන්නේ නැහැ. හිත හීලා නැහැ කියලා තියෙනවනේ. සින්දුකුත් තියෙනවනේ දේම. හිත හීලා නැහැ. හිත අපිට ඕන විදිහට කටයුතු කරන්නේ හිත එහෙ මෙහෙ යනවා. ඒ වෙලාවට වඩා හොඳ මොකද්ද කරන්න? හිතන එකම තමයි තවත් දුරටත්. තව දුරටත් හිතනවා කියන්නේ මොනව ගැනද? අතීතය ගැනද? වර්තමානය ගැනද? අනාගතය ගැනද? අනාගතය ගැන කොහොමද හිතන්න බෑනේ අනාගතය ගැන අපිට හිතන්න වෙන්නේ හීන. හරියටම සිද්ධ වෙන්නේ මොකද්ද කියලා හිතන්න බෑ. වර්තමානය ගැන වුණත් අපිට මේ සිද්ධ වෙන දෙයට මුහුණ දෙනවා මිසක් තා අමුත්වෙන් දෙයක් හිතන්න නෑ. හැබැයි අපිට බොහොම ලේසි අතීතය ගැන හිතන එක. අතීතය ගැන හිතනකොට අතීතය ලේසිනේ. අතීතය හැමදේම සිද්ධ වෙලා ඉවරයි. ඉතින් අතීතය ගැන හිතන එක ලේසි අතීතයක් ලේසි හැමදේම සිද්ධ වෙලා නිසා. ඒ නිසා මම කියන්නේ හිත කලබල වෙච්ච වෙලාවට හිතන්න තියෙන්නේ අතීතය ගැන. අතීතයෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් පාඩම් ගොඩාක් තියෙනවා. අතීතය කියන්නේ මේ මොහොත නෙවෙයි ගෙවි ගිය මොහොත. ඒ ගෙවි ගිය මොහොතේ සිට පිටිපස්සට. එහෙම හිතන්න පුරුදු වුණොත් සමහර වෙලාවට මේ වෙලාවේ මේ මොහොතේ කලබල වෙලා තියෙන හිත අපිට පොඩ්ඩක් দমনය කරගන්න පුළුවන්. අපිට සමනය කරගන්න පුළුවන් වෙද්ද නැහැ හිත. দমনය කරගන්න උත්සාහ ගමු. මම මේක කිව්වේ මේ වෙලාවේ මගේ ඔබෙත් හිත සමහර වෙලාවට කලබල වෙලා ගල් ගැහිලා ඇති කියලා හිතෙන හින්දා. ඉතින් දැන් මේ වගේ කතාවක් මං කිව්වේ ඇයි කියලා ඔබට හිතනවා ඇතිනේ. මට මතක් වුණා පරණ කතාවක්. ඒ කාලේ අධ්‍යාපන සේවයේ තියෙන කාලේ අධ්‍යාපන සේවයෙන් සමහර වෙලාවට අධ්‍යාපන සේවය අසන අය එකතු වෙලා යනවා පොඩි ට්‍රිප් එකක් සංචාරයක්. එක වතාවක් අපි ගියා මේ ට්‍රිප් එක සිංහරාජේ. සිංහරාජේ වැද්දගල පැත්තෙන්. රත්නපුර ගිහිල්ලා වැද්දගල කලවාණෙන් ගිහිල්ලා නගින්න තියෙන සිංහරාජෙට ඒ පැත්තෙන් අපි ගියා සිංහරාජෙට. මේ ගමනට සහභාගී වුණා ඒ කාලේ අදාපාතර නැති ඒ කාලේ අධ්‍යාපන සේවයේ තිබු තිලක්ජාරත්න නිමල් සෝවිස් එතකොට සුනිල් විජේසිරිවර්ධන ඔය දැනට මූණු පොත හරහා ඊටමත් ජනප්‍රිය චරිතයක් විතර මනෝහරි හේවවසම් ඒකම මේ සංචාරයට එක්ුණා හාමුදුරනමක් තරුණ හාමුදුරනමක් සිංහරාජ අපිට දැන් දැවේ බොහොම සතුටින් ඉන්න වෙලාවක මේ හාමුදුරුව මගෙන් අහුවා ඇයි ගීත වල ගොඩක් ඒ කියන්නේ ගොඩක් ගීත ලෝකේ තියෙන එයා වැඩියෙන් කිව්වේ සිංහල ගීත ඇයි ඔක්කොම නිකන් ශෝක ගීතයි. ඇයි සතුට දනවන ගීත වැඩිපුර නැත්තේ? වැඩිපුරම තියෙන්නේ ශෝකය දනවන ගීතනේ කියලා. ඉතින් එතෙන්දි මම කිව්වා ඌ ඒක එහෙම තමයි. ඒකට ඉතින් ආ විශේෂ නිශ්චිත හේතුවක් මේකේ අහවල් එකේ කියලා කියන්න බෑ. කොහොම වුණත් හැම බැඳීමක්ම ගැලවෙනවා. හැම කන්දක් ළඟම පල්ලමකුත් තියෙනවා, ආපහු කන්දක් තියෙනවා. කොහොම වුණත් පශ්චත්තාපය තමයි ජීවිතේ වැඩිපුරම අපිට තියෙන්නේ. සතුටින්ම ජීවිතේ ගත කරන්න බෑ. සතුටට වඩා පශ්චත්තාපය දුක දුම්නස තමයි ජීවිතේ තියෙන්නේ. ඉතින් මේක කියනකොට මට මතක් වෙනවා ගීතයක්. මේක දෙමළ ගීතයක්. හරිහරන් කියන්නේ හරිහරන් එකේ අනිත් ගායන ගායිකාව මට මතක නැහැ. කොහොමුණත් මේක දැනගන්න තියෙන්නේ මේ වචන නොතේරුණාට. මේ රිද්මය සහ මේ ගායනා විලාසය ඒ හඬවල් වලින් ජීවිතේ දැනෙන දුක දුම්නස් පහ කරගන්න පුළුවන්. ශෝකයත් රසයක්ද කියලා අහනවනේ. ඔව්. ශෝකේ රසයක්, ශෝකී රසයෙන් උපදින කරුණාව. මම හිතනවා මේ ගීතය අහනකොට ඔබේ හිතේ කරුණාව ඇති වෙයි කියලා. கொண்ட பெண்மை கையில் கொடுத்து விட்டேன் மண்ணோடு கலந்து விடு ඒ ගීතයට පසුබිම් වෙලා තියෙන්නේ යුද්ධයක්. මේ යුද්ධය පිළිබඳව කතා කරනකොට මේ ඉන්දියාවේ සිද්ධ වෙච්ච සිදුවීමක් මට මතක් වෙනවා. ඉන්දියාවේ එක්තරා වෙලාවක ප්‍රාදේශීය රූපවාහිනී සේවයක් නිෂ්පාදනය කරා පැරණි ගැටුමක් ඉන්දියාවේ තිබිච්ච 40 ගණන් වල තිබිච්ච Hindu Muslim ගැටුමක්. තාමත් භයානක ලෙස විදේකිය ඒ Hindu Muslim ගැටුම ගැන ටෙලි නාට්‍යයක් කරලා ප්‍රාදේශීය රූපවාහිනී මධ්‍යස්ථානයක් පළවෙනි කොටස ප්‍රචාරය කරාට පස්සේ කවුරු හරි ප්‍රේක්ෂකයෙක් නඩුවක් දැම්මා මේ රටේ ඉන්දියාවේ බොහොම ඈත කාලයක සිද්ධ වෙච්ච කතන්දරයක් මේ Hindu මුස්ලිම් ගැටුම ඒක ආපහු පෙන්වන එකෙන් මිනිස්සු ආපහු ඒ වගේ දෙයක් කරන්න පෙළඹෙයි ඒ හින්දා මේක ප්‍රචාරය කරන එක නවත්තන්න කියලා මේ නඩුවේදී විනිශ්චයකරුවා ඒ ඉන්දියානු විනිශ්චයකරුවා කියනවා මෙහෙම දෙයක් අතීතේ වුණා අතීතයේ සිද්ධ වෙච්ච දේ ඉතිහාසයේ තමයි තියෙන්නේ. නමුත් මේ ඉතිහාසය ගැන දන්නේ නැති අය ආපහු මේ වගේ තත්ත්වයක් මේ වගේ Hindu Muslim ගැටුමක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා ඒ අයට අතීතයේ මොකද්ද වුනේ කියලා පෙන්වලා දෙන එක, ඊගෙන දැනුවත් කරන එක කලාකාරයාගේ යුතුයකම. ඒ නිසා මේ අතීතයේ සිද්ධ වෙච්ච ගැටුම පිළිබඳ කරන ලද මේ රූපවාහිනී නාටකය මේ වාර්ත වෘත්තාන්තමය මේ කතන්දරය ප්‍රාදේශීයව පවණක් නෙවෙයි මුළු මහත් ඉන්දියාවෙම පෙන්වන්න කියලා දූරදර්ශන් රූපවාහිනියට නියෝගයක් දුන්නා මේක පෙන්වන්න කියලා. මේක අලාව පැත්තෙන් ගත්තම ඓතිහාසික නඩු තීන්දුවක් ඉන්දියාවේදී ලැබුණේ. ඒ කියන්නේ අතීතයේ සිද්ධ වුණේ මොකද්ද කියන එක ගැන අපි හාරවුස්සල බැලුවොත් තමයි වර්තමානයේ සහ අනාගතය අපිට තීරණය කරන්න පුළුවන්. ඒ නිසා මේක හැම වෙලාවෙම මම මුලින්ම පටන් ගන්න කිව්වනේ අතීතය ගැන හිතන එක ලේසි. මොකද අතීතයේ සිද්ධ වෙච්ච දේ දැන් සිද්ධ වෙලා ඉවරයි. ඉතින් මේ මොකද්ද කියලා හිතන එකෙන් අපිට අද සහ හෙට පිළිබඳව යම්කිසි ඡායා මාත්‍රයක් මොකද්ද වෙන්න ඕන කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඔබ හිතයි දැන් ඊළඟට අහන්න යන්නේ දෙමළ ගීතයක්. ඇයි දෙමළ ගීතම අද ප්‍රචාරය කරන්නේ කියලා. නෑ ඒක විශේෂ හේතුවක් නෑ. නමුත් මේක මම කියන්නේ දැන් අපි අපේ රටේ තියෙන ප්‍රශ්නයන්නේ මේ භාෂාව පිළිබඳ ප්‍රශ්නය. ජාතිය පිළිබඳ ප්‍රශ්නය, වර්ගය පිළිබඳ ප්‍රශ්නය. ඉතින් මම හිතුවේ අපිට නිතරම සිංහල ගීත අහනවනේ. ඉතින් දෙමළ ගීත අහනකොට තියෙන්නේ ඒ සිංහල ගීතයක් අහනකොටම තියෙන ප්‍රීතිය තමයි. වචන නොතේරෙනව වෙන්න පුළුවන්. වචනම අවශ්‍ය වෙන්නේ නැහැ සංගීතයට. මොකද ඇත්තටම සංගීතය කියන්නේ වචන නැවතිච්ච තැන. ගීත තමයි අපි අහන්නේ. නමුත් සංගීතය කියලා කියන්නේ වචන නැති දෙයක්. ලෝකෙටම තේරෙන භාෂාවක්. සංගීතය කියන එකට හඬ අවශ්‍යයි, නිශ්ශබ්දතාවයක් අවශ්‍යයි. වචන අවශ්‍ය වෙනවා ගීතෙට. සංගීතෙට ඒක අවශ්‍ය වෙන්නේ කොහොම වුණත්. අපි මේ අහන්නේ ගීත. මේ ගීතයේ විශේෂත්වයක් තියෙනවා. මේ ගීතය නිර්මාණය කළේ ඉලේරාජා කියන සුප්‍රකට දකුමින්දියානු සංගීතඥයා. මේ ගීතය ගායනා කරනවා කමල හසන්. ප්‍රකට නළුවා සහ ඉලේරාජා දෙන්නම. මේ ගීතය අඩංගු වෙච්ච චිත්‍රපටිය නායකයන් කියලා බොහොම කාලයකට ඉස්සෙල්ලා කාලයකට කියන්නේ තරම් විශාල කාලයක් නෙවෙයි අවුරුදු 20කට විතර ඉස්සෙල්ලා ඉන්දියාවේ නිෂ්පාදනය වුණු මණිරත්න මධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක්. මේ ගීතයේ තියෙන තල අදහස මෙහෙමයි. මෝපොව්වෙක් වගේ මේ පාරේ ඇවිදගෙන ගිය උඹට කවුද ගැහුවේ පුතේ? මම වහින්සකේ ගුටි කාලා. මේ ගුටි කාපු වහින්සකයා පෞකාලීනව මදුරාසියේ පාතාලයේ කෙරුමෙක් වෙනවා. මේ වෙන්නේ ඉස්සෙල්ලා එහෙම කෙරුමෙක් වෙච්ච මේ පුද්ගලයා පොඩි කාලෙදී ගුටි කනවා උසස් පවුලක රජ කෙනෙක් වගේ සිටුවරෙක් වගේ කෙනෙක්ගේ ඒ ගුටි කෑමෙන් තමයි මෙයා අවසානයේ පාතාලේ නායකයෙක් වෙන්නේ කොහොම හරි මේ ගීතය අහන්න මේ ගීතය ඔබ තුල යම් කිසි කරුණා රසයක් උපද්දවාවි කියලා මට හොඳටම විශ්වාසයි சீமையிலே தேரோடும் வீதியிலே மான் போல வந்தவனே யாரடிச்சாரோ யாரடிச்சாரோ யாரடிச்சாரோ யாரடிச்சாரோ யாரடிச்சாரோ வளரும் பெறையே தேயாதே இனியும் அழுது தேம்பாதே அழுதா மனது தாங்காதே அழுதா மனது தாங்காதே தென்பாண்டி ஜீமையில தேரோடும் வீதியிலே மான் போல வந்தவனே யாரடிச்சாரோ யாரடிச்சாரோ யாரடிச்சாரோ யாரடி ஆண்டவனே யாரடித்தாரோ யாரடித்தாரோ யாரடித்தாரோ யாரடித்தாரோ தென்பாண்டி சீமையிலே தேரோடும் வீதியிலே நான் போல வந்தவனே யாரடித்தாரோ யாரடித்தாரோ யாரடித்தாரோ யாரடித்தாரோ யாரடித்தாரோ විප්‍රයෝගයෙන් කරුණාව උපදිනවද ශෝකයක් රසයක්ද මේවා කලාවේ කලා න්‍යාමයන් ගැන ඇතිවෙන විවිධ ප්‍රශ්න. මහාචාර්ය සුකරිත ගම්ලත් ශෝකයත් රසයක්ද කියන පොතක් ලියලා තියෙනවා. කොහොමද ශෝකේ රසයක් වෙන්නේ කියලා ඒ පොතේ සංස්කෘත භාෂාව සහ සංස්කෘත සාහිත්‍ය ආශ්‍රයෙන් එතුමා විග්‍රහ කරලා තියෙනවා. ශෝකය කියන්නේ ගිරිය කඩාගෙන ඉකි ගගහ කෑ ගගහ අඬන එක නෙවෙයි. ශෝකය කියන්නේ යම්කිසි හැඟීමක් සංවේදනාවක් තමා තුල රැකගෙන ඒක ගැන මෙනෙහි කරමින් ඒ ලබන කරුණාව තමාගේ හිත තුල ඇති කරගන්න කරුණාව ඒ වෙච්ච සිදුවීම කෙරෙහි ඇතිවන කරුණා රසය කරුණාවත් රසයක් ශෝකයත් රසයක් මේ ශෝකයෙන් සිද්ධ වෙන්නේ අලුතෙන් ජීවිතය දිහා බලන්න ඇති කරගන්න ශක්තිය තමයි ශෝකයේ රසයක් හැටියට විඳ ගැනීමෙන් අපිට ඇති වෙන්නේ. ඉතින් අද සමීප රූප ඉවර කරන්න ඉස්සෙල්ලා මාත් එක්ක එකතු වුණු ඉදුනිල් මාරිස්ටලා සමග මම ජයසිරි අපි මේ විප්‍රයෝගය ඉතාමත් රසවත් කරුණා රසයක් ශෝක රසයක් උපද්දවන සොඳ සිංහල ගීතයක් අහමු දිලීප් අබේසේකර ලිව්වේ කසුන් කල්හාර ගායනා කරන්නේ පද පෙලක් අඩුවෙන් සියා අරුත පස්සේ දෙන්නට කියා අවසන්